සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් ප්‍රිය හිතවතුනි ඉරිදා සංග්‍රහය අද උදෑසන ආරම්භ කරන්නයි අපි සෝදානම් වන්නේ. මෙහෙම අදහසක් තියෙනවා. ඒ අදහස පවසන්නේ ඉන්දියානු ජාතික සටනේ පුරෝගාමීක වූ මහත්මා ගාන්ධිතුමා. එතුමා 1869 සිට 1947 දක්වා ජීවත් වුණා. ඇත්තටම ඝාතනය කරා එතුමාව. ඒක හරිම ඛේදජනක අවසානයක්. ඒ වුණාට එතුමා ලෝක පූජිතයි. මෙහෙම කියනවා. මිනිස් ශක්තිය යොදා නිපදවා ඇති සියලුම අවියායුධ වලට වඩා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජය ලැබීම සඳහා මිනිස් හදවතින් ගලා එන අවිහිංසක භාවය ප්‍රබල ලෙස භාවිත කළ හැකියි. අවිහිංසකත්වය පිළිබඳ ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම පිළිබඳවයි කතා කරන්නේ. ආචාර්ය දයාරත්න රණතුංගත් මහාචාර්ය අමරා රණතුංගත් 50 ගණන්වල ගායනා කළ ගීතයක් මේ. ගීතයේ තනු නිර්මාණය සංගීත නිර්මාණය විශාරද පි ඩන්ස්ටන් ද සිල්වාගෙන් රට ගැන දේශය පිළිබඳව හැඟීම් පුබුදුවා ගත යුතුය. ඒ පිළිබඳවයි මේ ගීය. Thank you. ලංකා දරණී කරන සදා පූජා සමනුල සිරසිල් දස දෙක විසුරන් සමනුල සිරසිල් දස දෙක විසුරන් සුධා දවල සෝපා ශාශ ශාමනි පුෂ්පිත සරණී ශාමනේ ලංකාදරේ හේම නගරේ පුෂ්පිත සරණී शोभामण्डित वीरवीर गतितवो वीरवीर गतितवो සියලුම සත්වයන් අතර විශිෂ්ටම සත්වයා මිනිසාය. නීතිය හා සාධාරණත්වය නොතිබෙන්නට මිනිසා සියලු සත්වයන් අතර දරුණුම සත්වයා වන්නට ඉඩ තිබිනි. ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් තුමා තමයි එසේ පවසා තිබෙන්නේ. එතුමා ක්‍රිස්තු පූර්ව 384 322ක් අතර කාලේ ජීවත් වුණා යයි සැලකෙනවා. ෆ්‍රෙඩි සිල්වා ෆ්‍රෙඩි සිල්වා මුලින්ම සර් ජෝන් කොතලාවල අගමැතිගේ නිවසේ රොක් ඇන් රෝල් ගීතයක් ගායනා කරමින් නැටුමක් ඉදිරිපත් කළා 50 දශකයේ අග භාගයේ. ඊට පස්සේ අවස්ථාවක් ලැබෙනවා ගුවන් විදුලියට ඇවිල්ලා ගීයක් ගයන්නට. ඒ රොක් ඇන් රෝල් ගීතයත් ෆ්‍රෙඩි සිල්වා විසින් ගුවන් විදුලියේ ගායනවා බාර් බාර් කියන ගීතය. මමයි මොට්ටපාල කියලා ගීතයක් එය බොහොම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි අභියෝගය විවේචනය ගෙන එන ගීයක් සිරිල්ලේ සීල විමල කවියා ඒ ගීතය ලියලා දුන්නේ. දැන් අපි ඉරිදා සංග්‍රහයට ෆ්‍රෙඩි සිල්වා කලාකරුවාගේ ගීතයක් යොදා ගන්න බලාපොරොත්තු වෙන මහාචාර්ය සනත් නන්දසිරි විසින් මෙහි තනුව නිර්මාණය කළා. රචනා කොට තිබෙන්නේ ප්‍රේමකීර්තිද අල්විස්. අපි පුංචි කාලේ දැක්ක බොරු කකුල්කාරයෙක් ගැන සමාජ විවේචනයක් රසවත් ලෙස ඔහු පවසනවා මේ ආකාරයට පස්සේ පොළොවෙන් ඉඳන් අඩි 10ක් වේ පයින් යනවද මට තේරෙන්නේ නැහැ තාත්ත කියලා දෙනවද මට තේරෙන්නේ නැහැ තාත්ත කියලා දෙනවද එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද අමුතු ඇඳුම් ඇඳ හඬවන රබාන පියතේ පොළවේ ගිතන් අඩි 10ක් විතර මුසැතේ Thank you. දඩවන රවාන කියතේ ජීවත් වන සමාජයේ සාමාන්‍ය මිනිසෙකුගේ ස්වභාවය නම් Tamanට පෙනෙන දේට වඩා නොපෙනෙන දේවල් ගැන කල්පනාකාරී වීමයි. කවුද මෙසේ කියන්නේ? රෝම අධිරාජ්‍ය නායකයෙක් අධිරාජ්‍යයෙකු ඒ කියන්නේ ජුලියස් සීසර්. ජුලියස් සීසර් ගැන විශිෂ්ට නාට්‍යයක් කළා විලියම් ෂේක්ස්පියර් නාට්‍යකරුවා. ක්‍රිස්තු පූර්ව 102ත් 44ත් අතර කාලේ ජීවත් වූ කියන කතාව හරිම වටිනවා. ඒ කතාවත් එක්ක තරංගා චිත්‍රපටියට යොමු වෙනවා. තරංගා චිත්‍රපටියේ තනු සංගීත නිර්මාණ ආචාර්ය අමරදේවයන් නිර්මාණය කළේ එවකට නවකයෙකු වූ අබේවර්ධන බාලසූරිය සමග විශාරද සුජාතා අත්තනායක කදිම පෙම් ගීයක් ගැයුවා. ඒ ගීතය රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ විසින්. ඒ ගීතය අපි එකතු කරමු ඔබේ අපේ රසවින්දනයට ඉරිදා සංග්‍රහයට Thank you. පැතුම් රුවන් රන් මොරුවේ ඔබේ නිමල නින්දාගී මටත් වාසනා මටත් වාසනා තෙවුල් සංසිඳීලා මිටියාවත මල්ලිසීලා මල්වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන් පැතුම් රුව රන් නොරුයි ඔබේ නිමල නිද්‍රාගි මටත් වාසනා මටත් වාසනා හතක් පලදන්නට ඊන හතක් එළිවන්නට දුලොත් මහේ පහන් නිලි මටත් වාසනා දෙතත් වාසනාවන් ලෝකය වනාහි ජීවත් වීම සඳහා අති භයානක තැනකි. එහි ජීවත් වෙන බොහෝ මිනිසුන් නපුරු නිසා නොවේ එහෙම කියන්නේ. නපුරු නැති මිනිසුන් නපුරු මිනිසුන් සම්බන්ධයෙන් කිසිවක් නොකරන නිසා එහෙම කියන්නේ. ජර්මන් ජාතික විද්‍යාඥයෙක් ඔහුට හුඟක් ප්‍රශ්න ඇති වුණා ඔහු යුදෙව්වෙක් ලෙස ඉපදුණු නිසා හිට්ලර්ගේ යුගයේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉතා විශිෂ්ටම මහා උගතෙක් විද්‍යාඥයෙක් ගණිතඥයෙක් මහා භෞතික විද්‍යාඥයෙක් මේ පුද්ගලයා මේ සුභිමතා 1879 සිට 955 දක්වා ජීවිතේ විවිධ හැලහැප්පීම් සමග ජීවත් වෙලා මුළු ලෝකෙටම සේවයක් කළ මහා විචාරශීලී විචක්ෂණශීලී විදග්ධයෙක්. ඉතින් ඒ අදහස් සමග කල්පනා කළා ලාදලු චිත්‍රපටයට. ආචාර්ය අමරදේවයන් තමයි සංගීතය තනු නිර්මාණය කළේ එස් රාමනාഥන් කියන අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂකත්වයෙන් සාදලු තිරගත වෙන්නේ නිර්මාණය වෙලා 965 වර්ෂයේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කළ ගීයක් ආචාර්ය අමරදේවයන් සහ රුක්මනී දේවිය එම චිත්‍රපටයට ගායනා කොට තිබුණා. ඒ ගීතය අදටත් අසන විට කදිම මිහිරි හැඟීම් අත්දැකීම් අපට ලැබෙනවා. මේ එම ගීතයයි. Thank you. මිහිර කිරුම රස පෙම් සුරංගනාවන් ගිනා සිහිනවල් සුරංගනාවන් ගිනා සිහිනවල් දිවේ දිවේ වන සිසේ වැඩි අම මිහිර කිරුම රස පෙම් කරන සිත සැනසුම් අමමිහිර තීරව රඳෙම් රහස්තාවක් ඇසේ ඇසේ දැන් රහස්තාවක් ඇසේ ඇසේ ඈත සුරන් රැලි වලින් මිදී අම මිහිර කීලොව රස පෙම් සුවදන සිත තනසුම් අම මිහිර කීලොව රස පෙම් Thank you. සිහින් වලා කළු වලින් වැසි කළු කුමරියන්ගේ පොද වැඩි වැඩි කළු කුමරියන්ගේ පොද වැඩි වැඩි හොරෙන් බලයි අප දිහා පිටින් විතර හොරෙන් බලයි අප දිහා දුකින් විට රස සාගරයේ රස සාගරයේ කිඳි කිඳි අම මිහිර කිලොම රසතින් සුවදන සිත තැනසුම් අම මිහිර කිලොම රසතින් ඉරිදා සංග්‍රහය අසන ශ්‍රාවකයින්ට මේ ගෙවි යන කාලය තුල ජීවිතය පිළිබඳ సౌందර්ය කලාව මේවා අවබෝධ කරගෙන අලුතෙන් මේ ව්‍යසනකාරී තත්වෙන් අත්මිදිලා නැගී සිටින්නට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ලැබේවායි පතනවා. ඒ පැතීම කරන්නේ ඉන්දියාවේ ಭಾರತೀಯ මහා සම්ප්‍රදායේ භජන් ගීතයක්ද ඔබ වෙත ඉදිරිපත් කරමින් ඔබ සියලු දෙනාට යහපත වාසනාව සෞභාග්‍යය උදා වේවා Thank you. සෞරස්ත පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර. නාදතුලනය අචලා ගුණසේකර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැතිගේ. 9යි විනාඩි 37යි දැන්